යෝගාවචරයාට ලැබෙන බාධකයෝ මතු දැක්වෙන කරුණු දෙක කලින්ම සිත තබාගෙන සිත හදා ගැනීම ඔබේ ප්‍රධානතම යුතුයකම විය යුතුය. 1. දිවි පුදා භාවනානුයෝගී වූ ඔබගේ දිවි රැකෙනසේ උවටන් කරන කරුණාවන්ත සිහි නුවණැති පිරිසක් අවටින් වෙසෙද්ද. දෙක භාවනාවේ අතරකදී හෝ අගදී හෝ සමාජයට මුහුණ දුන් ඔබට ඒ සමාජයේ සතර පැත්තෙන්ම පිස්සා භාවනා පිස්සා යනාදිය කියමින් කෑගසමින් හූ කියමින් විවිධ තාදන පීඩනයන්ගෙන් නිග්‍රහ කරන විට හිරිහැර කරන විට යාමට තනක් නැතිව නැවතීමට නිවහනක් නැතිව පාරෙන් පාර මාරුවෙමින් දුක් විඳීමට ඔබට පුළුවන්ද? මෙයට යෝගාවචරයා ශක්තිමත් විය යුතුය. මෙසේ හේයින් ඊතා දුකසේ භාවනා මානසිකාරය තරමක් දුරට දියුණුවට පත් කරගෙන සිතට මදක් සැනසෙල්ලක් දීමට සමාජයට පැමිණිය හොත් සිදුවන්නේ කිය නොහැකි පීඩා රසක් මැද වැටි මිය යාමටය. නැත්නම් එතරම් කටුක දුක් රසකට මැදිවීමටය. අගම්බීර සිතති ගිහි පැවිදි සමාජය ඔහු ඉක්මනින් අන්ලොවකට ඇතුළු කිරීමට එකතු වී සමගි සම්පන්නව වැඩ කරනු දක්නා ලැබේ. අද බුදුසසුනේ ඇතුළට වැදීගෙන ඉන්නා පිරිස මෙබඳු නම් පිටතින් ඉන්නා පිරිස කෙබඳු විය හැකිද? මාරයාගේ හිතවතුන් මෙන් ඉන්නා මොවුන්ගෙන් නිවන පිණිස වැඩ කරන යෝගාවචරයා කෙසේ බේරෙන්නද? කෙසේ හෝ මොවුන්ගෙන් බේරීමට යෝගාවචරයා සමත් විය යුතුය. තවත් ප්‍රශ්න කීපයකි. භාවනාවේ යෙදෙන යෝගාවචරයාට විසදා ගැනීමට දුෂ්කර වූ තවත් ප්‍රශ්න කීපයකි. යෝගාවචරයාගේ හිත හදා ගැනීමට උපකාර වනු සඳහා ඒවාද මතු කර දීමට උත්සාහ දරන්නට සිදු වී තිබේ. කල් ඇතිවම හේතුව තේරුම්ගත් විට එයින් වන විපත මගහරවා ගැනීම පහසු හේිනි. යෝගාවචරයා එම යෝගාවචර තත්වයට බසින්නේ කුඩා වූ හෝ මහත් වූ හෝ සම්පත්තියක් හා කුඩා වූ හෝ මහත් වූ හෝ ඥාති හිතවත් සමූහයක්ද පිළිබඳව පැවති අපේක්ෂාව අතහැර දැමීමෙනි. එහෙයින් ඔහුට භාවනාමය ශක්තියක් ලැබෙයි. ඒ ශක්තියෙන් ඔහුට තමාගේ භාවනාවේ මනමින් යෙදීමට හොඳට ඉඩකඩ සැලසෙයි. නිසංසග්ගතාව දියුණු වීමෙනි. පළපුරුදු ඥාති හිතවතුන් මඩුල්ලෙහි හැම ඉන්ද්‍රියකින්ම බැඳී විසූ ඔහුට එයින් වෙන්වීම පහසු නැති බව පැහැදිලිය. එහි පැවති ආස්වාදය තේරුම්ගෙන ආදීනවය වැටහීමේදී නෙක්ඛම්ම සංඥා පහළ වෙයි. මහ කටුලැහබක් වැනි ඒ ගිහිගෙයින් අයින්වීම උසස් සැනසෙල්ලකි. මහත් ලාභයකි. පිරිසිදු නිදහසකි. මේ නෛෂ්ක්‍රම්‍ය නාමයෙන් සඳහන් වන තත්වයට පත්වීම එතරම් ලෙහෙසි නැත. පුද්ගලයා තුල මේ අදහස සපුරා ගැනීමේ චේතනා කොතෙකුත් පහළ වූවත් ඇතුළතෙහි පැළඹෙන samudaya පාක්ෂීය ක්ලේශ ඝනයේ පලිබෝධ ස්වභාව අනුව හොඳ පැත්තට හැරීමට බාධා කිරීම කොතෙකුත් ලැබෙයි. උසස් ලෙස භාවිත සිත් ඇති උතුමෝ මේ අබිනිෂ්ක්‍රමණයේදීම බලවත් උනන්දුවක් හා ප්‍රීතියක් පහළ කොටගෙන අනතුරුවම ධාන මාර්ගඵල සමාපත්තීන් අත්පත් කර ගන්නාහ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ ආදී උතුමන් මෙන් ස්වකීය අබිනිෂ්ක්‍රමණයේ පරමාර්ථය මුදුන්පත් කර ගන්නාහ. මේ නිසාම පැවිද්ද ලබා දෙන ගුරුවරු කුලදරුවනට එකෙනෙහිම විදර්ශනා කමඨහන් කියා දෙන්නාහ. එසේ ඒ මොහොතේම මහරහත් බව ලබාගත්තෝද බොහෝ වූහ. ඇතැම් පින්වතුන් හට විවිධ වූ අරමුණු වල පටලැවි තැලි තැබූ සිත එයින් නිදහස් කොට විවේක භූමියක යොදවාලීමේදී දෙනියක නොබැඳ නවතාලු වසුපැටියෙකුසේ ඉඩ ලදලදසේ නොයෙක් අත දුවන්නට පටන් ගැනීමෙන් එයින් මහත් හිරිහැරයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. නොයෙක් විතර්කයෝ විවේකයට යෙදෙන ඔහුගේ සිත වටා කරකැවෙන්නට පටන් ගන්නාහ. මෙසේ හේයින් ඔහුගේ සිතට මද නිදහසකදු නැත. එකල ඔහුට හැරදමා ආ ගිහිගයට වඩා මෙබඳු අවස්ථාව ඊතා බිහිසුණු සේද කටුක සේද වැටහෙන්නට පටන් ගනී. අලිකොටි වලස් නයින් පොලොන් යක්ෂයන් රකුසන් ආදී බිහිසුණු සතුන් විසින් වට කරනු ලැබුවහුට යම්සේ නිදහසේ සැනසෙල්ලේ කල්ගෙවීමට නොහැකිනම් එබඳු තත්වයක තමා වැටීගෙන සිටුනාසේ ඔහුට වැටහෙන්නට පටන් ගනී. මේ තත්වයෙන් නිදහස් වීමට නම් ඔහු විසින් ඒ නෙක්ඛම් මේ ඉදිරියට යා යුතුය. ඉදිරියට යාමට නම් තමා තුළ පහළ වී ඇති දුබලකම් මෙනෙහි කොට ඒවායින් සිත් පිරිසුදු කරගෙන චර්ණ ධර්ම තමා තුළ දියුණුවට පත් කරගත යුතුය. තමා යට කරගෙන සිටුනා පංච නීවරණයන් මනමින් තේරුම් ගත යුතුය. මේවා ඉවත් කිරීමට හෙවත් මොවුන්ගේ බලය බිඳීමට නියම ආයුධයෝ නම් සීල ආදී චරණ ධර්මයෝය. එහෙයින් මේ ගුණයන් තමා තුළ තිබේදයි මනමින් සලකා බලන්න. 1. සීලය තමා රක්නා ආජීව අෂ්ටමක සීල ආදී සීල ධර්මයෝ මනමින් රැකී යැද්දැයි නුවණින් සලකන්න. ඒවා අඛණ්ඩව නොකැලැල්ව සිදුරු නැතුව තණ්හා මාන දිට්ටි වලින් නොකැලසී පවතින්නේදයි හොඳින් විමසන්න. ඒවා හොඳින් තිබේ නම් ඔබට නොවැරදී බලවත් ප්‍රීතියක් ඒකාන්තයෙන් පහළ වනු ඇත. එයින් ඔබට බලවත් සුවයකුත් අත්පත් වනු ඇත. 2. ඔබේ ඉන්ද්‍රිය සංවරය කෙසේදයි බලන්න. ඇහැ, කන, නාසය ආදී වූ ඉන්ද්‍රිය දොරවල් නිකම්ම හැරදමා තිබුණොත් එමගින් කෙලස් ධාරාව ගලායම නොවැළක්විය හැක්කේය. එහෙයින් සිහියත් නුවණත් යොදා ඒ දොරවල් ආරක්ෂා කර ගැනීමෙන් ඉන්ද්‍රිය සංවරය රැකෙන හැටි හොඳින් නුවණින් සලකා බලන්න. එයත් මෙහිදී තමාගේ සීලය ආරක්ෂා වීමට ඊට උපකාර වන හැටි ඔබටම වැටහෙනවා ඇත. 3. පමණ දන ආහාර ගැනීම නම් වූ භෝජනයේ මාත්‍රාන්‍යතාව ඔබගෙන් මනමින් සම්පූර්ණ විය යුතුය. එය ඊතා උතුම් යෝගාවචර ධර්මයකි. මනවින් සිල් රැකීමට ඉඳුරන් හොඳට দমনය කර ගන්නට හා ඔබ ඉන්නා තැනත් ඔබ යන ගමනත් හොඳින් තේරුම්ගෙන ඉදිරියට යාමට මේ ගුණය ප්‍රයෝජනවත් වන බව ඔබ විසින් හොඳින් තේරුම් ගත යුතුය. 4. ජාගරියානු යෝගය එනම් නිදි වැරීමට පුරුදු වීම යෝගාවචරයා හට ඊටමත් අවශ්‍යකය. නිନ୍ଦ තරම් ප්‍රමාදයට හේතු වන තවත් අනර්ථකාරී ක්‍රියාවක් නැත. යෝගාවචරයාට තීන මිද්ද දෙක බලවත් සතුරෝ දෙදෙනකි. ඔවුන්ගෙන් ආරක්ෂා වීමට නිନ୍ଦ පමන දැනගෙන සිටීතිය. එය අඩුකර ගැනීම ක්‍රමයෙන් කළ යුතුය. පුරුදු වන විට අන්තිමේ එය ඊතා පහසු වැඩක් වෙයි. පහ සිට 11 දක්වා කරුණු සද්දා හිරි ඔත්තප්ප බහුසුතභාවය වීරිය සති පඤ්ඤා යන මේ ධර්මයෝ හත් දෙන මනමින් සලකා බලා තමා තුළ දියුණුවට පත් කර ගත යුතුය. මේ ධර්මයන් ක්‍රමයෙන් වැඩෙන කලෙහි සිත තුළ බලපාමින් පැවති නෙය්‍යානාවරණ සමෝහයා එනම් කාමච්ඡන්දාදී නීවරණයෝ දුබල වෙති මේවා චාතුර් භූමික කුසල චින්තනය ආවරණය කරගෙන පවත්නා හේයින් නීයානාවරණ යයි කියනු ලැබේ. එහි නීයානයත් නීයාන ආවරණයත් දත යුතුය. ඒ මෙසේය. 1. නෙක්ඛම්මය නියානයයි. කාමච්ඡන්දය එය ආවරණය කරන නීයානා වරණයයි. 2. අව්‍යාපාදය එනම් මෛත්‍රිය නීයානයයි. ව්‍යාපාදය නීයාන වර්ණයයි. 3. ආලෝක සංඤ්‍ය නීයානයකි. තීන මිද්දය නීයානාවරණයකි. 4. අවික්ෂේපය නීයානයකි. උද්දච්චය නීයානාවරණයකි. 5. ධම්ම වවත්තාණය නීයානයකි. විචිකිච්ඡාව නෙය්‍යානාවරණයයි. මේ ධම්ම වවත්තානය නම් ධර්ම විනිශ්චයයි. ආලෝක සංඥාව නම් ආලෝක නිමිත්තයි. මේ නියාන ධර්මයන් මේරීමෙන් හා ආවරණ ධර්මයන් ඉවත් වීමෙන්ද ක්‍රමයෙන් උපචාර ධාන හා අර්පණා ධානයෝ පහළවන්නාහ. ඒ ධාන හතර සපුරාලීමෙන් චරණ ධර්මයෝ සම්පූර්ණ වන්නාහ. මේ නිදහස් වන ක්‍රමයයි.